මම භාවනාවේ යෙදෙන විට දකුණු පාදයේ විලෝප ඉසවෙන විට වම් පාදයේ විලෝප ගොඩවට තදගෙන ගතිය ගතිය වම් පාදයේ විලෝප ඉසවෙන විට දකුණු පාදයේ විලෝප මහපොළොව තදගෙන සලිත මුදින් අද්දුරුවේ එම අවස්ථාව පිළිබඳව පාදා දෙන මේ කර්ව නිදස් පිළිබඳව වාසනෙ මේක විස්තර කරනකොට සරුවචනසේ අදහසක් ඉදිරිපත් කරනවා පච්චාපුරේ සංඤී කියලා. මාරුවක් වෙනකොට රිලි රේස් එකේ එකෙක් බැටන් එක යන අනිත් එකට දෙනකොට මේ කකුලේ බඩ ඇටලා මේ කකුල බර ගන්නකොට කියන්න මේ අතේ තියෙන දෙයක් මේ අතේ මාරු කරනකොට එකකට බර එනකොට අනිත් එකේ බර නැතිවීම 100%ක්ම සාපේක්ෂයි මේක බර අඩු වෙන ගන්න මේකට බර යනවා මුගක් වෙලාට අපේ මනස සකස් වෙලා තියෙන්නේ මේ මේ ස්වභාවික වර්ණය කියන එක සකස් වෙලා තියෙන්නේ ආරක්ෂාව පිළිබඳ අපේ තියෙන අවධානය සකස් වෙලා තියෙන්නේ බර ගන්න පැත්තට. මේ දකුණු බර ඇටටකොට මම බර ගන්නවා. ඒකට තමයි අවධානය යොමු වෙලා තියෙන්නේ වැටෙන්නේ නැතුව සම්බර කරගන්න. බුදුචානන්සේ 100 100ක් ශාන්තිය උකරන කියන්නේ මේ මේ බර ගන්නකොට මෙහෙම බර ඇරෙන හැටි බලපන් කියලා. දකුණට බර ගන්නකොට වම බර නිදහස් වෙනවා. මේක පොල් පිට පාගනවා කියලා අපි සිංහලෙන් කියන්නේ මේ පොල් පිට පාගන මේ පැත්ත බර පදවලනකොට මේ පැත්ත විසිරෙනවා. මේ පැත්ත යනකොට මේ පැත්ත ඉස්සරහට උඩ ඉන්න මිනිහා බට් එක්ක ආවේ පොළොසෙක් මේ පොල්පිටේ පාතිරෝ. ඒ සම්බර භාවක. එතකොට මේ අපිට සාමාන්‍ය මේ ජීවිත ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න තියෙන බර ගන්න පැත්තේ. බුදුරජාණන්සේ කියන පොළුල්කම විවසන ගත කියන්නේ බර ගන්නකොට ඒ හා සමානව බර හැලීම නැතිවීම පිළිබඳව අවදියක් අපේ හිතේ තියෙනවා. සම්බර භාවය ගන්න බෑ බර ගන්න පැත්ත විතරක් බලනවා. බර හැරෙන පැත්තේ අපේ මනසේ අවදියක් තියෙනවා. ඒක දන්නේ නැහැ. අපි ඒකට කියනවා යටි හිත කියලා. බුදුරජාණන් කියනවා ගන්න පැත්තක් දැන් දන්නවනේ. ඔබ බලන්න ඒක බලන ගම කවදාද ඔබට තේරෙන්නේ? මේ බර ශක්ති සම්ප්‍රේෂණයක් වෙන්නේ ලෝකේ ශක්ති හානියක් වෙන මෙතන තියෙන මෙතෙන් දැනග විතරයි වෙන්නේ. මේක මෙතන අල්ලන එක වෙනකොට මෙතන ගෙවෙන එක බලන්න කියලා. එහෙම නැත්නම් මේ මිනිහෙක් මරනවා කියන්නේ මෙතන තව කෙනෙක් උපදිනවා. අපි බලනවා අනේ හොඳ උපත්ය ලබා ගන්න කොහොමද? දිව්‍යමය උප්පත්තියක් හොඳ අම්ම කෙනෙක්. මේක නෙමෙයි ඕන කරන්නේ. මැරෙන හැටි බලපන්. ඒකට තියෙන බය නිසා මේ ඊගාවාත්මය අල්ලන්න ඊගාවැත්ත අල්ලන්න අල්ලන්න මරණය 100න් සිද්ධ වෙන්නේ. යන ඕඩතනක වෙච්චාමයි මේ කිවක් වෙන එක මේ ක්ෂය වෙන එක මේ මැරෙන එක මේ පච්චපුරේ සංඥා කියලා කියන්නේ අපේ ආගම අපි යොමු කරලා තියෙන අනේ හොඳ බිනක් කරලා ඊගාවාත්ම හොඳ තැනට යන්නේ කොහොමද කියන එකට දාපුවාම අපි ඔක්කොම මරණයට පිළිබඳව අමතක කරනවා. මැරෙන වෙලාවේදී මැරෙන හැටි පිළිබඳව අවදි වන්න ගිය ගමන් දැනලා තියෙන ලෝකෙම සංවිධානයක් මරණයත් එක්ක කියලා. අද සාහිත්‍ය තුනෙන් එකක්ම උතන තියෙනවා. මිනිසෙක් මැරෙනකොට සම්පූර්ණ සමානයි උගත් තුනත් නුගත් තුනත් සිංහල උනත් දෙමළ උනත් බටහිර උනත් ලංකාවේ උනත් මේ මැරෙන මොහොත සමානයි. ඒක පෙන්වන සර්වචාන්සේගේ පරිනිර්වාණ අවස්ථාවේ සර්වචනාංශයේ දේශනා කරපු ටික ඊට පස්සේ මහා විශාරද යෝගීන් මරණට පස්සේ මරණ චිත්තක්ෂණය ඊට පස්සේ කවදාකවත් භවනා කරපු නැති නිකම්ම නිකම් මිනිස්සු මරණ හැටි අද ලෝකේ ප්‍රධානම අවධානය යොමු වෙලා තියෙන අලුත් උප්පත්තියට නෙවෙයි මරණ හැටි බලලා වම ගන්නකොට දකුණු තද දකුණු ගන්නකොට වම තද වෙනවා නෝක දිහා බලන්න මේ දෙක එකට යන්නේ වමට බර ගන්නකොට දකුණ යනවා අපේ කේමන් සංජය කරන පොල් මිත් පාගන වගේ වල්පක් කියනවා. ඒක පාරට මේක උරු යනවා. බර ගන්න පැත්තටයි අපේ අවධානය යන්නේ ජීවිත ආසාව නිසා. ඒක ස්වභාවික වර්ණය කියලා. එහෙම නැත්නම් මේ ආරක්ෂාව පිළිබඳව කියලා පරිණාමවාදයේදී හොඳටම හොයාගත්ත කාරණා දෙකක්. මේකට අවධානය යොමු කරනවා පුත්‍රයන් නැසිකන ඕකට අවධානය යොමු වෙන තරමට මෙහෙන් අවධානය ගිලිනවා. පරිගලියනවා. ආ නෝකට අවන ඔතෙන්ද හිත යන තැනක් එනවා. ඔය ඇවිල්ලා තියෙන්නේ. අන්න ඒකට මේ ලෝකම කරන්න යන්න එපා. මේක හොඳට දෙකටම හිත ගියෝ සාපේක්ෂතාවය තේරෙනවා. නැත්නම් අල්ලන දන විතර බලන්න ගියොත් අපි අනිවාර්යයෙන් මේ කියන්නේ කෙවෙන තැන දාන්දයි. ඒකට අන්ධ බින්දුව කියලා කියනවා. ඒක කියනවා බ්ලැක් හෝල්. තේන්නේ. අනේ මේන දේට පොඩ්ඩක් අවධානය යොමු කරපුවම තද්ද ආධ්‍යාත්මිකට යනවා. තද්ද යටි හිතාවබෝධයකට යනවා. තද ආගමික පැත්තකට යන නිසා මේ කකුල කුසන වෙලාවෙත් නිවන තියෙනවා. නිවන නැති වෙන්නේ පටන් බර ගන්න පැත්තට හිත ගියොත් ඒ ජීවිත ආසාව කාය ආසාව. බර හැරෙන පැත්තට හිත ගියොත් නිවන. විමුක්තිය. ධර්මයේ ආගම. ඉතින් මේ අල්ලන එක බලන බලන ඉනකොට ඇහැට හිතට නොබල බැරුව යනවා ගෙවෙන එක. ඒ නිසා පච්චාපුරේ සංඥේ කියලා පයක් මේක තියෙනවනේ මේක දැන් ඒක බයිසිකල් පැඩල් එක පාගෙනකොට හිතන්න දකුණෙන් මෙහෙම තද කරනකොට දකුණු පැඩල් එක දාලා තද කරනකොට වම් පාදෙපයි තාම පැඩල් එකෙමනේ තියෙන්නේ කරකිලා මෙහෙම ඒක උඩට එනවා ඒක ලියලා මෙතෙන් බර ගන්නකොට මේක බර යනවා නමුත් මුළු දිගටම පැඩල් එක කකුල ගෑවි ඇවිත් තියෙනවා ඒක අර දොස්තර මහත්තයෙක් කතා කරන කව වතුර ඇතුලේ ඇවිදිනවා කියලා හිතන්නේ කව දණක් කොට වතුරේ. ඒසොට කකුල සම්පූර්ණ රවුම යනවනේ බර ගන්න තැන විතරක් නෙමෙයි පේන්නේ. මේ රවුම සම්පූර්ණ වතුර ඇතුලේ කැවෙනවා, කැපි කැපි යනවා. මේකත් යනවා. ඒසොට පැඩල් එකක් පදින බයිසිකල් එකක් පදිනවා වගේ මේ ඉස්සර තිබුණ කොකෙක් කැවිදිනවා වගේ මෙහෙම මෙහෙම ගතියක් නේ. දැන් නෑ රවුම් දෙකක් යනවා. ඒසොට වතුරට ඇවිදිනවා කියන්නේ ක්‍රියාවක් නෙමෙයි ක්‍රියාවලියක මුලක් මැදක් එකක් නෑ. රවුන්ඩ් එකක් හැරෙන්න ගොඩායි මුල් මැදාගන්න. එතකොට පේන්න පටන් ගන්නවා මේ අපි ඇඟිලි ඇහුවත් නැතත් මේ ඇවිදින එක මුතුම ලස්සනට සම්බර වෙලා ඇවිදින්න පටන් ගන්නවා. ඕක අපි ඉගෙන ගත්තේ 7යි 7යි කියන වයසේ. ඊට පස්සේ අපි ඔබ අමතක කරා. දැන් ආයෙ සක්මන් කරනවා අපි 7යි 7යි කියලා පටන් ගන්නවා. එකක් කරනකොට එකක් ගන්නවා. අනේ පූර්ණ දේ බැලුවොත් ඕක තමයි සරුවචාන්සය විදින ක්‍රමයක්. ඒ නිසා මේකට මේ යටි හිතටයි උඩු හිතටයි. නැත්නම් කරන දේ කරන දේ දැන් බර ගන්න එක කරන දේනේ. ඒකට කෙරෙන දෙයක් මේ වෙනවනේ. නේ ආනේ කරන දෙයටයි කරන දෙයටයි දෙකම හිත දාපු දවසේ මුතුම ගැඹුරක් වෙනවා භාවනාවේ මේ යන්නයි ලෑස්ති වෙන්නේ. මොකක්ද? ගෞරවනීය සාරාංශය. සක්මන් භාවනාව විනාඩි 45ක් පමණ කරන විට ඉමේ සක්මන් කරන විට මේ පාර දෙන්නේ කාර්මික විදියට කාටද පැහැදිලි කර දෙන්න ඕනේ ඕක කියලා. ඔය තමයි පැහැදිලි දේ. ඒසාදු කියලා කියන්නේ. සම්මන් කරනකොට මම අයින් වෙලා ආත්ම වෙනවා. මේක දිහාතර කරන වෙලාවදී උන්දු අවධානයෙන් බලන්න. දැන් ලෝකදී රොබෝ කෙනෙක් වගේ ඇවිදිනවා. කවුද කවුද කරන්නේ දැන්? ගම කරන බබා හැමිරාලා හැමිනේ ගම යනවා. ගම කෙරෙනවා දැන්. ඉතින් මම කරනවා කියලා නෙමෙයි හිතන්නේ. හොඳට සක්මන් කරනකොට පේනවා මේ හැම අවුලක්ම අපි අපේ තියෙන ওই ශිල්ප අපේ දක්ෂකම් අපේ ගුරු මුස්ටි තේරම බොරු මේ ඇඟේ තියෙන දක්ෂකම් ඕනට අපි ආඩම්බර වෙන්නේ නිතර කරගෙන යනකොට ඉදේසි දැන් ඊටපස්සේ නොකර බැරුවා හොඳට සක්මන් කරනකොට බලන්න සක්මන් භාවනා පටන් ගන්නේ ඉබේ සක්මන වෙන්න යනකම් උනාට පස්සේ තමයි එතෙන්ට යනකම් තාම මේ 7යි 7යි තාම තටමනවා එන්ජින් එක මේ සුසර කරන එක විතරයි සංගීතේ පටන් අරන්නේ තාම වයලින් එක ටියුන් කරනවා. තාම වැඩේ පටන් අරගන්නේ හොඳට මතක තියාගන්න ඔකෙස්ට්‍රා කියන එක ඕගොල්ලෝ දැකලා තියෙන සංගීත භාණ්ඩ විශාල ප්‍රමාණයක් කරගෙන බටහිර සංගීතය තියෙන්නේ. යම් ඔකෙස්ට්‍රා එකක හොඳට ලස්සනට වැඩ වෙනවනම් අපි හිතුවත් গিitar එක ගන්න එක නෑවිලා නෑ. গিitar එක තියෙනවා. ඔකෙස්ට්‍රා ගන්න මේක නිකම්ම සද්ද වෙන්න ගන්නවා. ভাইබ්‍රේෂන් වලට වැඩ කරන්නේ නැති මේ ඔපරේටර් ඇවිල්ලා නැති යන්ත්‍රේ ඉබේම ශබ්ද වෙන්න ගන්නවා. මොකෝ ভাইබ්‍රේෂන් එකම මුළු පරිසරයේම කම්පන වේගයක වෙනවා. එතකොට තමයි ඔක්කොම ටියුන් වෙලා ලස්සන සංගීත රස ආස්වාද කරන්නේ. නැත්තම් මේක මේ කම්මල ගලද්දයක් වගේ දඩබඩ දැන් තියෙන මිසික ඔක්කොම කම්මල් සද්ද. ඒකදී ආගෙන ඉන්නකොට කන්ද කසන කන්ද කන්දස් කිරියා. ඒ යන්ත්‍ර ඔක්කොමයි මිනිස්සේ ඒ තේමාවයි ඔක්කොම එක රාශියකට විතර මිනිස්සුක් ඕනේ වැඩේනවා. ආනි වගේ මේ ඇඟේ තියෙනවා ස්වභාවයෙන් වෙන එකක්. හිතෙන්න ගියාට පස්සේ අපි ජීවත් වෙනවා. කියන්නේ එතක රංගපානවා කියලා හිතා ගන්න. සක්මනේ ඉබේ වෙන තැනට ගියාම භාවනාව. ස්වභාවය. එතකන් රංගපාන. ඉතින් රංගපාන තු යන්න බෑනේ දෙන්න. රංගපෑමට බනින්න එපා. කරලා කරලා කරලා මේ වෙන තැනට ගිහිල්ලා ඒකට සාමාන්‍ය කරන වෙලාවට වැඩිය දෙකුණයක් සතුටුමත් වෙන්න ඉබේ වෙන වෙලාවට. එතකොට නිවන ළඟයි. දැන් ස්වාමීන් වහන්සේ මම ආනාපානසති භාවනාවේදී කායපස්සනාව වේදනාපස්සනාව එක විටම ඇති වෙයි. ඒක මොකක් කර යුතුද පැහැදිලි කර දෙන්නේ කරන්න දෙන්නසෙ. දැනෙන්නේ දෙකයි හතරම යනවා. චිත්තානුපසනාවක් වෙනවා ධම්මානුපසනාවක් වෙනවා ටික ටික ටික ටික වතුරුණු ඉඩයක් අතර ගත්තාම පිටලෙල්ල දෙපේන ඒක ගැලවරදී අත ලෙල්ල පේන ඒක කලපන් ඊට පස්සේ තිර ලෙල්ල පේන ඊට පස්සේ ගත්තම ලෙල්ල දැක්කත් නැත්නම් ඔගේ හතරම තියෙනවා අපි භාවනා කරන හැම වෙලාවෙම සතර සති බට්ටහනම තියෙනවා පටන් ගන්න එකනා ඒ කායනුපසනාවත් එක තමයි බහ තෝරන්නේ එතකොට පේනවා ඒක යට වේදනානුපසනාවක් තියෙනවා ආ මේ දෙක තියෙනවා කියලා බලන චිත්තානුපසනාවක් තියෙනවා ඊට බලන ධම්මානුපසනාවක් තියෙනවා නිසා මේ හතරම එයා විසින්ම මතුවෙන්න එනකම් පදම එනකම් අපි පොළසපුලක පදම ගන්න ගියාම ඒක රස පාට සුවඳ රස්නීය ප්‍රමාණය ඔක්කොම එන්නේ බෑ ඒකට කල්ලුල් ටිකක් දානවා කහ ටිකක් දානවා ආයලුන් බලනවා මේ පදම කියන එක අම්මා තේ තියෙන එක නෙවෙයිනේ කහවල තියෙන එකකුත් නෙවෙයිනේ ඔක්කොම එන්න හතරම ආපු දවසේ භාවනා සමරසයි දැන් ওই දෙකක් ඇවිල්ලා තියෙනවා. දැන් තද වෙලා අහනවා අපේ දැන් එකට යන්න 10 සැරයක්. එතන මොකද කරන්න ඕනේ කියලා. අතරම තියෙනවා. ධාම දැකලා තියෙන යන්තම් දෙකයි. තව ඉතුරු ටිකක් දකින්න කරදර නොකොට එහෙම යන්න බැරි. ස්වාමීන් වහන්සේ දවසක් වූ භාවනාව මග යනකොට ඒ පාඩුවක් වේවිද? ඊනකට අනුමතයෙන් කොහොමද භාවනා කළේ? දවසට පැය 24 කොත් විනාඩියක් භාවනා කරනවා. ඒක තමයි දෙන්න තියෙන අර්ථුම මේ මොකක්ද ප්‍රෙස්ක්‍රිප්ෂන් එක. මගෙන් අහන දවසට පැය කීයක් පිස්සු කෙලින්න ඕනද කියලා. ඒකයි මගෙන් අහන්න. අනේ දැඩි ගහින්න ගන්න ඕන කකුල් දෙක අල්ලලා ගලක. කියන්නේ භාවනා නොකරන වෙලාව දැනගන්න මේ ඕන වෙලා තියෙන පිස්සු කෙලින්න වෙලාව. මේ කෙලෙස් කක්ක අත ගන්න ඕන වෙලාව. පැය 24 කොත් විනාඩියක් භාවනා කරන්න ඒ ඉන්දියාවේ හිටිය අවස්ථා දල්ලා රක්ඛා කියලා මුස්ලිම් මිනිස්සේ ওই රවිශංකර්ලාගේ එහෙම ගුරුනාංශේ. යාගේ මේ සිතාරේ වාදනය කරන්න ගත්තාම මුකුත් නෑ ඒක රාජකීයයි. එයා කොහොම කරන්නේ වගේ කටියක් තමයි. මේ මිනිසයා හැමදාම පැය 9ක් සිතාරේ වාදනය කරනවා. ශිෂ්‍යෝ පුරුදු කරන දවසට පැය 8ක් එයාට පුහුණු කරන්න ඕනේ. මෙයා කෑවත් බිව්වත් නැතත් ඒ දේව පූජාවක් විදිහට හැමදාම පැය 9 ගන්නවා. ඉතින් එක්කෙනෙක් අහලා තිනවා දැන් ඔයාගේ ගෝලෙ පැය 8යි කරනවා. ඔයා පැය 9ක් කරනවා. ඇයි කියලා. එයා කිව්වලු මට එක දවසක් පැය 9 කරන්න බැන්න මගේ ප්‍රධාන ගෝලයා දන්නවා කියනවලුද සර්ට වැරදිලා කියලා. මගේ ප්‍රධාන ගෝලයා ඒ තරම් ඥානවන්තයි. මට දවස් දෙකක් කරන්න බැන්නම් ගෝලයට තේරෙනවලු සර් පහුගිය දවසට භාවනා කළා නෙමෙයි. ෆයිල් කරලා වාර කරන්නේ. තුන්වෙනි දවසත් කරන්න බැනොත් උන් රටේ ඉන්න සිතාරවාදික ඔක්කොම දන්නවලු ඔත්තා දල්ලා රක භාවනාව මේ සිතාරේ වාදනය කළා මම. ඒ නිසා සිතාර වාදනය කරන්න ගෝලිය හිටියත් නැතත් මම පැය නමයක් කරන එක දේව පූජාව. බුදුහාමුදුරුවොත් භාවනා කරනවා. කාටද කියතයි දෙයි කියලා. බුදුනාට පස්සේ බුදුහාමුදුරුවෝ භාවනා කරන්නේ කාගෙන් ලබුණු ගන්නේ? මාස 3 කිසි කෙනෙක් මයිත් එක්ක කතා කරන්න එපයි කියලා සරුවචනාංශේ පාරලේවණින් කියලා භාවනා කරා. මේ නිසා භාවනාව කියලා කියන්නේ ඉඳගෙන ඉන්නවා කියන එක හිතාන මේ ලියන ප්‍රශ්න කිව්වා. භාවනා කියලා කියන්නේ අවදි වීම. පුළුවන් පුළුවන් වෙලා ඉඳගෙනයි හිටගෙනයි විදින්ටයි තමන් අවදි වෙලා ඉන්නවා නම් පැය 24ම දෙන්න ඒකට. අවදි වෙලා නැත්තම් මේ පෝරකේට බෙල්ල දැම්මම ඔය වැඩක් මේ කරන්නේ. ඊට පස්සේ බලන්න අවදි කරගත්තට පස්සේ හිත භාවනා නොකර ඉන්න පුළුවන් කියලා. නොකර ඉන්න බෑ. හැම වෙලාවෙම කරන දේ 100න් ඉන්නවා කිව්වහම. ඒ නිසා මේක මේ රාමුවක් හිතේ තියාගෙන මේ වගේ ඉඳගෙන පැය ගියක් ඉන්න ඕනද කියලා නෙමෙයි බුදුහාමුදුරු ඉඳගෙන නැගේ පැය ගියක් ඉන්න ඕනද? ඒ වගේ පටු කරන්න එපා. භාවනා කියන එක සතිය පිළිතුරු කියලා ගත්තොත් ඔය ප්‍රශ්න වෙනස් වෙනවා. මේ ඉස්සරහ ප්‍රශ්න අපි කීපත සාකච්ඡා කරලා තිනවා මම කියන්නේ වරක් කියපුවාම. Okay. That's all. මා දිනපතා උදේ සංස භාවනාවේ යෙදෙන කෙනෙක්. මෑතක සිට සමාධි නියමී පරණක භාවනාවේ යෙදෙන විගදී භාවනාව බලන් ගැනීමේදී ආනාපානය රජන යනවා. ඊට භාවනාවේ උදාසීන බවක් ඇති වෙනවා. ඒ සිදුවන ඒ දැන කතාවක් පාදයි. මේ වගේ ප්‍රශ්න තමයි අපිට ඊයේ හම්බුනේ. ඒකෝට මේ නොදැනීම දැනීමක් නේ. පිළිපෙකන මන් දන්නේ කැමතිද කියලා ඒ සාකච්ඡාවකට ඉන්න දැන් දැනිච්ච ආස්වාස ප්‍රසවාසයේ නොදැනී යන බව දැනෙනවනේ මම දැන් මම කියන කාරණා හදන කරන තේරෙනවා කියලා මේක අහන්නේ මෙහෙමයි ආනපානේ ගොරෝසුර දැන්න වෙලාවද හොඳ භාවනාවක් නැත්තම් මත් සිව් වෙන්න පටන් ගත්තට පස්සේද හොඳ කියලා අහන්න පුළුවන් ප්‍රශ්නේ දැන් මෙලිය මේකන කැමතිද ඒකට උත්තර දෙන්න ආනපන හොඳට ගොරෝසුර තේනවා. බලාගෙන ඉනකොට ගැසියුම් වෙනවා. එතකොට මේක කොන්ද සතියේ තියෙන ගොරෝසුව දක්න සතියේද සියුම් බව දක්න සතියේද කියලා අහුවත් මොකද උත්තරේ? මේ දෙපදක් නැතුව මට අමාරුයි සජීවී කරන්න මේ සාකච්ඡාව. මේ වගේ තමයි ඊහල් දෙනකොට ඇඟ දිහා බලනකොට ඇඟ නොදෙනියක්. ඉතින් මගේ උත්තර සිටින් නොදැනියම තව දුරටත් යෑම සඳහා කිසිම බාධාවක් කරන්න බෑ. එහෙම යන්න කිව්වොත් භාවනා නිවනටමයි කෙලින්ම යන්නේ. එතකොට සද්දක නෙවෙයි වේදනාවක නෙවෙයි හිතවිලක නෙවෙයි කියන විශ්වාසය තියෙනවා. ඉතින් ඒක ගන්න වාසියට. අපිට සද්දක නෙවෙයි ඊට විලක නේ වේදනාව මම විඥාන වල නමුත් අර මම කරලා කරලා පුරුදු වෙන නිසා පටන් ගන්නකොට ඔය නැති වෙලා යනවා. ඉතින් ඒක තමයි නිවන කියන්නේ. ඒකට මම කොහොමද ඒකට අනුග්‍රහ කරන්නේ? ඒකට ප්‍රශ්න ඇති කරගන්න නැතුව ඒකට හිත කරදර ගන්න නැතුව ඒකේ හේමම කෙල වෙලාම යනකම් යන්න වෙලා නිවන. කෙල වෙනවා. ඉතින් මේක වලක් කළා. ඉතින් নানা ප්‍රකාර ඉස්සර ගොඩ වෙලාවක් ගියා. ඉස්සරම දිමුනේම නැහැ. පස්සේ කොහොමද ආනපන ගත ඕන ටිකක් කරන්න නැති වෙන්න බඩ. දැන් ටික වෙලා දැන් ඉක්මනට එන බරපතල ප්‍රශ්න. මම දන්නේ මම මේ කියන දේ මේ sannivedana වෙනවාද කියලා. හොඳයි දැන් මම අම්මගෙන් ඇහුවොත් දැන් මේ මේ අපි මේ කතා කරපු එක නිසා මොකද්ද තේරුම් ගත්තේ කියලා. මොකද්ද හිතට ගත්තේ? මොකද්ද නෑ වඩා හොඳ නේ. ඒක හැම ජවනිකාවක්ම වෙනදට වැඩිය අවදියෙන් බලන්න ඕන. ඉතර ගොඩාක් වෙලා ගිහලා මැදිහත් වුණා. දැන් ටක් ගාලා මැදිහත් වෙනවා. ඒක එහෙමනේ ඕනේ ශිල්පයක් කරනකොට අපි වාහනයකට කියලා ඩ්‍රයිවිං පුරුදු වෙන කාලේ අපි ෆස්ට් ගියර එකට දාන්න දවස් ගණන් මහන්සියට බෑ. පුරුදු වෙච්ච ප්‍රශ්න නියමට අගලා ෆස්ට් එක දැම සකන් දැම තේදෙක ගියා. ඉතින් මේ මනුස්සයා කිව්වොත් එහෙම දැන් දැන් දැනුත් ඉන්න ඕනේ මට අර පුරුදු කරන මනුස්සයා ෆස්ට් එකට දාලා දෙන්න කවුරු හරි ඉන්න ඕනේ සෙකන්ඩ් එකට දාලා දෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ ශිල්පෙදි මොකද වෙන්නේ නැහැ. ඒක නිසා මේ ගෙවෙන එක බුදුන්ගේ ගුණේ. මේකට ප්‍රශ්න ගන්නේ මගේ තකතිරුක. මගේ මෝඩකම. මායя. මේ කෙලෙස්. අනේ මගෙන් මේ පෑති දියට පොරතියෙක් වෙන්න එපා. බුදුහමරෝ පෙන්ලා දියට මාර්ගයේ හේම බාධාවකින් තොර රත්විච්ච පිහකින් බඩර කැල්ලක් කපන්න වගේ කාගෙන යන්න දෙන්න පුළුවන් නම් ඒකට කියනවා විපස්සනා අනුගහිතය කියලා. විපස්සනාට දක්වන අනුග්‍රහය. දෙන්නෙම නෑනේ. අපේ හිත හැම වෙලාවෙම ප්‍රශ්න කරනවා. ඇයි එහෙම වෙන්නේ? මට මේ කෙලස් ටික ඕනේ. මට මේ මායя ඕනේ. මට මෙහෙම ඉක්මනට යන්න දෙන්න බෑ කෙලස් වලට. කියලා අල්ලා බදාගෙන ඉන්න මෙතන තියෙන්නේ. ඒ කොච්චර අම්මා මෝඩකම් කරුවත් බුදුහාමුදුරන් තරහ වෙන්නේ නැහැ. කද්දා ඒ වගේම භාවනා ක්‍රමයක් හරියට කරන දවසේ හරියටම හරියනවා. කොච්චර මොඩකම් කරත් හරියට කරපු දවසේ එහෙමයි. ඒ තරම් අනාත්මයි ධර්මය. අපේ මේ දැනීම කල්පනාව තමයි මේ ගමනේ වෙන්න දෙනතෝ බාධා කරන්නේ. හොඳයි. දැසාවි මාස පුදුමන භාවනාවේ පමණක් නිවන් දකින්න බැරිද? පුළුවන් වෙන්න පුළුවන්. මොකද පුදුමන භාවනාව ගැන පුංචි භාවනාවක් නෙවෙයි. ඉතින් නමුත් අපි මේ සිරි සමනදරේසුනේ අපි පුරුදු වෙලා තියෙන්නේ මේ සත්‍ය පිළිදෙම මේකත් බුද්ධ ධර්ම උචිත කියන්නේ සත්‍යයක්. අපි ඒ සඳහා ගත්තේ කායගත සත්‍ය. තමන්ට අත්දකින්න පුළුවන් එකක්. ඉතින් මේක පිළිබඳව අපි කතා කරන අරක පිළිබඳව බුදුරජාණන්සේ ගුණ ස්පර්ශ කරන්න පුළුවන් නම් ඒක දිගේ යන්න බෑ කියලා එකක් නැහැ. නමුත් අපි මෙතන ඒක සාකච්ඡා කරන්නේ මොකද අපි තේමාවක් ඉදිරිපත් කරලා තියෙනවා. පන්සලක ස්වාමීන් වහන්සේ නමකට දානේ පූජා කිරීමේදී උන්වහන්සේ එම දානේ පිළිගෙන දින අනුමෝදන් නොකරතොත් එහි නියම දින එම දානේ පිළිවෙල කර දැනත්තාට කොයිද පූජා කරපේකන මොන චේතනාවෙන්ද පූජා කරේ කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. තමන් තමන් පූජා කරේ දානය දුන්නේ මොන අපේක්ෂාවෙන්ද? ඒ අපේක්ෂාව හැටියට තමයි ඒක මේ ක්‍රියාවලිය බලපාන්නේ. මේ දාන දෙනකොට සතියෙන් මම මේ කරන්න ඕන කියලා බැලුවනම් ආමුදුරෝ ඒක වැරදුවත් මොනවා කරුවත් තමන් සතියෙන් කරුවා ඕන පින ලැබෙනවා. එහෙම නැත්නම් මේ දීපයෙන් මේ ආයු වර්ණ සබ බල ප්‍රාර්ථනා කරනවා නම් ආමුදුරෝ වැරදුවාම ආයු වර්ණ ආමුදුරන්ට ලැබෙන තරමට තමන්ට ලැබෙනවා. එහෙම නැතුව මේ ලෝකේ පරකාසයට කරන්න ගියා නම් ගෝසා විතරම කරන දාන නොදුන්නත් කවන්නත් පින් අනුමෝදන් කරනවා නම් පින් සිද්ධ වෙනවා. ඉතින් එක දවසක් උපාදකම්ම කෙනෙක් උදේ පාන්දරම දානි හදාන ගියලු පන්සලට. යනකොට පමා වෙලා තියෙනවා. පමා වෙච්ච ගමන් ආම්දෝ කරපදී ගිය ගමම මුඩි මුඩි ටික අරන අනලා බල්ලට දීලා ඊට පස්සේ බුද්ධ පූජාව තිබ්බා. ඊට පස්සේ හාමුදුරුවෝ වැළඳුවා. වන්දලා අනුමෝදන් කරාට පස්සේ පුත්පාතකම්ම ගිහිල්ලා බල්ලට පක්ක දෙලා හුඳට දන ගහලා වැන්දා. <laughs> ඊට පස්සේ කොහොම මොකද පාදකම කරන්නේ නෑ ස්වාමීන් කොයි බල්ලට වැන්දත් එකයිනේ කියලා කියතෝ කියලා. ඒ හැම අනුමෝදන පන්සල් ඔයගොල්ලෝ දන්නේ පන්සල් වල දාන ගිච්චාම කොන්න කරන දේවල්. නිසා කරුණා කරලා කරන වැඩේ 100ෙන් කරන්න. දාන දුන්නා ඕ මොන දේ කරන හරි කරනකොට කරන ක්‍රියාවේ සතියෙන් කරා නම් දෙවෙනි පාර්ශ්වයේ අපිට සම්බන්ධයක් නැහැ. Taman කරන දෙන්නේ තියෙන්නේ. එයාට ආයුර්ණ සැපද දෙන අදහන් දුන්න තමන්ට ආයුර්ණ සැපද ලැබෙනවා. ඒක තමයි අනුමೋದනා කරන පින් අපේක්ෂා කරලා කරනවා නම් පන්සල තියෙන එක තමයි. ඒ දේ කරාට ඒක ඔක්කොම චාරිත්‍රාක් විතරයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මම කියනවා මොන දේ කරත් තමන් කරන ක්‍රියාව දිහා සතියෙන් සුද්ධ කරිතෝ කරනවා නම් වතුර කෝපයක් දුන්නත් බුරියාණ දුන්නත් මොන දේ දුන්නත් කරන දේ සතිය ඉස්සර කරගෙන යනවා නම් ඒකයි අපි මේ මේ වගේ දැනට ඇවිල්ලා සාකච්ඡා කරන්න තියෙන දේ. ඒක මේ කතෝලික ෆාදර් කෙනෙකුට දුන්නද බල්ලෙකුට දුන්නද ප්‍රශ්නයක් නැහැ තමන් කරන වැඩේ සතියෙන් කරන්නේ. ඒකට ගහන්න මොන පිනක්වත් නැහැ. ඒකට දාණයම ඕනේ නැහැ. මලක් නෙළුවත් ඇති මල පිදුවත් ඇති පින් වතුර ටිකක් විසිනේ වතුර දැම්මත් ඇති කරන දේ සතියෙන් කරන්නේ එතකොට හරි වැඩේ කරනවා. නැද මේ විතර කරන්න බලව ප්‍රශ්න නෙවෙයි. ඔය නැත්නම් ওই බල්ලට වැන්දත් එකයි කියලා ඔය බල්ලට වැදලා නිකන් කරන්න ඉන්න පාසලේ ඉන්නේ. සල්සාරා. බාහාරයේ මේව කලින් මේ ප්‍රේමේ නැත. සමන්වන්සේ කියු විදිහට අප බැලලා නැහැ. පුෂ්පත් වෙනවා කියලා බලනවා. මේක කොහොමද කරන්නේ? නෑ අර අම්මත් එක්ක සාකච්ඡා කරා වගේ පෙනිලා නොපෙනී යනවාද වෙනදට කලින් නොපෙනී යනවාද පටන් ගන්නකොට නොපෙනී යනවාද කියන එක වාර්තා වෙන්නේ නැතුව මේ ප්‍රශ්න විග්‍රහ කරන්න බෑ. මේ සමී කරන්නේ දිගට භාවනා කරපො කලින් පෙන්නලා දැන් නොපෙන්න කෙනෙක්ද කියලා කට උත්තර දෙනවනම් මට පුළුවන් එක් පොඩක් පිරිසත් එක්ක සාකච්ඡා කරන්න නැත්නම් මේ තොරතුරු මදි. කැමැතිද මේ ප්‍රශ්න දීපෙකන මේ කට උත්තර දෙන්න? එහෙම නැත්නම් අමරදීප උත්තරය අනුව උත්තර හිතා ගන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නට. ඔබ ආයෙ ප්‍රශ්න කියන්නේ ඒකම කියවන්න බයසර ඒ කියව ප්‍රශ්නේ. භාවනාවේදී කිම්බීම කිම්බීම කලින් දෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ කිව් විදිහට මම මැරිලා නැහැ. උස්ම තියනවා කියලා බලනවා. මේක කුමක් කලේ විදිහද? ඔය එතකොට ඒ ඉස්සර පෙනිච් එක දැන් නොපෙනී යෑමද වෙලා තියෙන්නේ. ඔය එහෙමනම් දැන් අම්මට කිව්වකින් මොකද්ද තේරුනේ? ඒක ආනපාන සම්බන්ධයෙන් කිව්වේ. දැන් ඒක පිම්බි මැකිල වෙනකොට අම්මා ගත්තෝ කට උත්තරේ මං ඇහුවා අම්මගේ මොකද්ද ගත්ත මං දීපේකේ උත්තරේ ඒ අනුව බලනකොට ඒ උත්තරේ යැපෙන්න පුළුවන්ද නැත්නම් මේක වෙනම කියලා දෙන්න තේරෙච්ච දෙයක් කියන්න කට්ටියටත් එක තේරෙන්න මොකද්ද දැන් මේ මේ සාකච්ඡා කරුවට පස්සේ හිතට ගත්තේ ඔය කියන්නේ නොදැනීම බැලි නොදැනීම බැලීම තමයි ගැඹුරුම භාවනාව නොදැනීම වැරදිලක් නෙමෙයි. සතිය වැඩිකමක් ඒක කියන්නේ කයානුපසන, වයානුපසන, නිරෝධානුපසන, පටිනිසග්ගානුපසන. අර ඒ වාවට තමගේ ශ්‍රද්ධාව හෝ සීලය හෝ සතිය හෝ කැඩෙනවා. එච්චර. එච්චර බලන්න කවුරු ඇවිල්ලා නැටුවා. කවුරු උලීලේ පෑවත් මගේ හිත හෙල්ලෙන්නේ නැහැ. මම ගෙවිමෙන් පවතිනා වූ ගෙවුනා වූ පිම්බි මැකිම දිහා බලන්න. ඒක තමයි ක්ෂය වීම බලනවා කියන්නේ. අලුත් අලුත් දේවල් බැලුවා ක්ෂය වීම නෙවෙයි අලුත් දේවල්නේ බලන්නේ. යමක් දිහා බල එක ගෙවෙන හැටි බලන්න. ආයෙ මතුනොත් ආයෙ ගෙවෙන හැටි බලන්න. බල බල ඉන්නකොට පේනවා කොයි දේ මොන මූණවලින් මතුණත් ගෙවීම සමානයි. නරක නෑ බෑ මෙච්චරට වෙලා කතා කරපු එකත් හොඳයි. සයි මාස ආනාපාන සති භාවනාව කරගෙන යන අතරතුර කෙනෙකුට නිද්‍ර සිත නිද්‍රාවල පත්‍ය හැකියි. මේකයි ඔය කියන ප්‍රශ්නේ එකයි හුස්ම ගෙවෙන බව. ගෙවෙන පැත්ත උනන්දුව බැලුවේ නැත්තම් මේක නිින්ද කියලා හිත හැංගී ගැනීම කියලා අපි නරක නම් දෙනවා. ඒ මොකද හේතුව මේ ගෙවීම භාවනාවේ දියුණුවක් වශයෙන් හෝ දැකිය යුත්තක් වශයෙන් හෝ නැවත නැතු බැලිය යුත්තක් බව දන්නේ නැත්නම් ආනපාන ගෙවෙනකොට හිතේ ශක්තිය අඩු වෙනවා. හිත හැංගෙනවා. ඒ වෙනකොට ගන්න ශක්තිය වැඩි කරලා මේක ජවනිකා ජවනිකා වශයෙන් බැලිය යුත්තක්. මේලා වඩා උනන්දුවෙන් බලන්න මොකද බහන ප්‍රතිඵලයක් මේ කියලා අපේ ලොකු සංස්කෘතික වෙලාස්ට් වෙලා ගියොත් නිින්ද කියන එකට අවදි වෙන්න පුළුවන් කියන ප්‍රශ්නයක් තියෙනවා. මේ නිින්ද යන්නේක වසංගන මහා කරන දෙයක් නෙවෙයි. මේකට මට අවදි වෙන්න. එතකොට මේ ගෙවිගෙන යන සංඥාවකටයි මුණ දාන්නේ. දැරිලා නොදැනී යන පැත්තට අවදි වෙනවා. මේකට ප්‍රබුද්ධ වෙනවා කියන්නේ. මේකයි බුද්ධිය කියලා කියන්නේ. එනිසා එතකොට නිින්ද කියලා බාරගත්තොත් අපි සටනෙන් පරාදයි පැටන. නෑ නෑ මේ කෙලෙස් නැති නිසා මාර්යා මාව පටන් හදන්නේ. මම ඒක දිහා හොඳ අවදිය මේ අම්මලා දෙන්නට මම කියපු විදිහට එම්බීම හැකිලිම වගේයක් ආනපනකෙ විතර ගියත් වැඩි අවදියකින් වැඩි සතියකින් වැඩි උද්‍යෝගකින් වැඩි අත්සන්නව ආසන්නව බැලුවොත් අපි කවදාවත් ජීවිතේ දැකම නැති අටිහිත දැක් ගන්න පුළුවන්. එදා නිින්ද කියලා දෙන්න හදිසි වෙන්න යන්න එපා. මේක තවදුරටත් බලමු නැති දෝෂය තියෙන මම හොඳට මේක දිහා බලනවා. මේක වෙන්නේ නැවත නැවත වෙන්නදලා මේක දිහා බලනවා. ඒක භාවනා උසස් දියුණුවක් කියන හැඟීමෙන් බැලුවොත් යෝගාවට අතවාසිය ලැබෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සමහර දිනවල රාත්‍රී 12ට මම නිවැරදි සිට නිතර වෙන අවස්ථාවක්. ඒ වෙලාවෙම සක්මන් භාවනාව කලින් කි නමුත් ආනාපානසති භාවනාවට ඉඳ යොමු කිරීම අපහසුයි. නැවත රාත්‍රී 3ට පමණ වන විට දෙවිදාලින් ඉඳ රැකියි. මේක ඇතුළේ පාදා දෙන්නේ තොරතුරු විකාශය. ඔය මෙයාදකින්දලා මට මේ පණවිඩ එන්න පටන් ගත්ත ගොඩාක් දෙනෙක්ගෙන් ඒ කියන්නේ රාත්‍රී නිින්ද යන්නේ නැහැ. ඒ වෙනකොට හිත අවදි වෙනවා. මොන විදියෙන්වත් ඉඳගෙන ඉන්නත් බෑ. මේ ඒ කියන්නේ සම්පූර්ණ නිකන් ජෙනරේටර් එක ස්ටාර්ට් කරනවා. සම්පූර්ණ ශක්තිය එන්න පටන් අර ගන්නවා. ඒ නිසා විස්්‍රාම වෙන්නේ නැහැ. විස්්‍රාම වෙනව නිින්ද යන්නේ. ඉතින් ඒ වෙලාවට එක්ක සක්මන් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඉඳගෙනම කල්පනා කරන්න ඕනේ මේ මෙතෙක් කල් කරපු භාවනා නිසා හිත අවදි වෙලා තියෙන දැන්. එතකොට අර ඉස්සර තන නිින්ද අවශ්‍ය කරන්නේ. හැබැයි උදේ නැගිටලා බලනකොට වෙහෙසකුත් නැහැ. කඩෙත්තු ගතියකුත් නැහැ. හැබැයි අවදිය තියෙනවා. එතකොට පේනවා මේ රැතිස්සේ අවදි වෙලා ඉන්නකොට මේ යන්ත්‍රේ මම කරකැව්වත් ස්ටාර්ට් කරත් නැතත් මේක පුදුම වේගයකින් දුවනවා. කරන මොනවත්වත් නැහැ. කෙරෙන දේ මේ ගියත් කඩාගෙන මොලෙත් පුපුරගෙන යන තරම්. මහා වේගයක්. ඉතින් මේ වේගය මට ඕන විදියට කරන්න නැති නිසා මේක මහා දුකක්. මට ඕන නැත කරන්නත් බෑ, වැඩි කරන්නත් බෑ, අඩු කරන්නත් බෑ. මේක තමයි අනිච්චන් දුක්ඛං අනත්තං කියන්නේ මේ වේගයේ පෙරලි පෙරලි තියෙන දෙයක් මේ හරියට තියෙන ඉන්නක් වගේ කුරුලක් වගේ කන්නේ නෙවෙයි. වෙනස් වෙන සුදු දෙයක් මට ඔය විදිහට පවත් ගන්න බෑ මේක දුක. අපි මනුස්ස භවයට ගියත්, බ්‍රහ්ම භවයට ගියත්, දේව භවයට ගියත්, බුදු වුණත්, රජ වුණත් ඕක තමයි දුක කියන්නේ. ඕක වළක්වන්න මේ ලෝකෙ බෙහෙතක් නෑ. වළක්වන්න බෙහෙතක් තියනවායි කිව්වොත් අමනකම තමයි කියන්නේ. ජීවිතේ හැම චිත්තක්ෂණයක්ම දුකක් පිළිගෑමක් දෙවිලක් දෙවිලක්. ඉතින් මේක බාරගත්තට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම ඉතින් ගම්පල ඉන්න වෙලාවේදී බය ගානකට ඉස්සෙල්ලා මට කතා කරා ඒ සුදු මන්ට කතා කරලා ඔබ වහන්සේ ලෝකේ කොහෙද ඉන්නේ එතෙන් මට එන්න ඕනේ දැන්. මම කව මං අවල් තනිය ඉන්නේ. හදිය කවිල කව මං අවල් තනිය ඉන්නේ දැන් එනවා මං. එතකොට මම වැඩ මේක දිනනසකේ රිස්කෝ මට මොනම දෙයක්වත් කරන්න බෑ. මට විනාඩි 15ක් කතා කරන්න. ඉතින් මම කලාවක් කතා කරලා මං ඉන්නේ. කියපන් කියලා. ඒක මට රෑ නෑ දවල්නේ අවුරුදු 20ක් එක දිගට භාවනා කරා නින්දක් ඇත්තෙම නෑ. මල හොත්තුවක් මේක. ඉඳගෙන හිටියත් භාවනා. හිටගෙන හිටියත් භාවනා. රෑත් භාවනා. දවල්ත් භාවනා. අනේ ස්වාමීන් වහන්සේ මේක කොහොමද ගලවන්නේ? ඊටත් මම කොම්බට බාරගත්තොත් ඈ එච්චර. එච්චර ඕකෝ එනකල්. මේ වෙලාවෙදිලා hina වෙන්න පටන් ගත්ත මේ අවුරුදු 20කට පස්සේ සංස මම hina වෙන්නේ මං හිතුවේ මේ මොලේ නරක් වෙලයි කියලා. මම කවදාකවත් මොලේ අමාරුත් වුණ කෙනෙක් නෑ. මම සයිකියාට්‍රික් කෙනෙක් ගාවට ගිහිල්ලවත් නෑ. මට තේරෙනවා. මට කවුරුත් කිව්වේ නෑ මේක තමයි දුක්ඛ සත්‍ය කියලා. මට කවුරුත් කිව්වේ නෑ මේක බාර ගන්න තමයි භාවනා කරන්න කියලා. මං හිතුවේ මේක මේ මේක බෙහෙත් පෙති බීලා අයින් කරන්න ඕනේ. ව්‍යායාම කරලා අයින් කරන්න ඕනේ. නෑ. ඊට පස්සේ ඔබ වහන්සේ දන්නවද මෙහෙම කී දහහක් කැනඩාවේ වැන්කුවර්ල ඉන්නවද කියලා? ඒක පටලවාගෙන කියලා. කරුණාකර වඩින්න. එමේ ජීවිත පරිත්‍යාගයෙන් භාවනා කරන හැබැයි මේක භාවනා ප්‍රතිඵලයක් බව දන්නේ ඒගොල්ලෝ හිතන්නේ මේ ඔළුව නරක් වෙලා. එහෙම නැත්නම් අවදියක් ඇති වෙලා මේ නිකන් භූත දෝෂයක් වගේ එකක්. මේකට වේදකම් හොයනවා කියලා. මම කව වේදකම එකයි එක බාරගන්න. අපි මේ කරන්නේ මේ භාවනා කරලා යන්නේ දුක්ඛ සත්‍ය බාර ගන්න දුක්ඛ සත්‍යමයි ඔය. දෙමිණියා එහෙම නිකන් මෛත්‍රී කියලා ගාල්ල ගියා මෛත්‍රී මුළු ගමනම ඇවිදලා ගිහිල්ලා මට ලිමර්තර පුළුවන් නම් ඇවිල්ලා අපේ භාවනා කරන කට්ටියට වහන්සේ පොඩ්ඩක් කතා කරන්න. මේක හරියට වටහා ගන්න. මොකද භාවනාවේ නිවන හෝ දුක්ඛ සත්‍ය කියලා මොකද්ද එකක් හිතන්නේ. දුක්ඛ සත්‍ය තමයි පේනකොට මේ අස්පනා අපිට ගලවන්න බැරුව එනකොට ඉතින් ආනා මේකට සාන්ති කර්මයක් කරන්න බැරිද? පිළිත් නූලකට ගහන්න බැරිද? එනිදි බෙහෙත් පෙත්තක් දෙන්න බැරිද මේකට? එහෙම තමයි නාලවල කවුරුහරි බුදි කරවන්න බැරිද? දිදාගෙන හිටියත් ඇහැරගෙන හිටියත් ඕක තමයි සසර දුක කියන්නේ. કોઈ තුතු උඩට ගියත් ඕක තියෙනවා. ඕක සනීප කරන්න හදන එක තමයි මොඩේ තියෙන මෝඩකම. ඒක බාර ගන්න එක තමයි බුදු වෙනවා කියන්නේ. ලේසි නෑ. මොකද අපිට ආගම උගන්ලා තියෙන දුක්ඛ සත්‍ය කියලා වෙන මොකක්ද එකක් නෑ. ඔබේ අනනුසුතේසු ධම්මේසු චක්කුංගදපාදී පුත්‍රජානනික පෙරනෝයසු නොවිරූ විදියට මට දුක්ඛ සත්‍ය වැටහුණා. මම ඒකයි මේ උඹලට කියන්නේ ඕක දිහා දරන්න බැරි නෑ. අයින් කරන්න ගත්තොත් මොලේ පුපුරන්න හදනවා. මේකේ පලාගෙන යන්න හදනවා. ඒක දරන්න පුළුවන්. කාටද පුළුවන් නේ උඩ උදව් කරන්න. මේ ඉතිනේදා අපි ඉන්නේ ඕකෙන් ඕකට යන්න දෙන්නේ නැතුව නෙමෙයි අපි අරය ගැනයි මෙයා ගැනයි අතීතය ගැනයි අනාගතය ගැනයි කල්පනා කරන්නේ ඕකට හිත යනවට බයි. ගියොත් දෙවේලේ පේන්න පටන් ගන්නවා නිතරම මම මැරෙලා නැහැ. නින්ද ගිහිල්ලා නැහැ ක්ලාන්ත වෙලා නැහැ මේ ශක්තියක් මේ භාවය කියන එක නිකන් හරියට මේ ප්‍රොජෙක්ටර් එක ස්පාක් එක වගේ ටර්මිනල් දෙක අතර වෙන ස්පාක් එක වගේ උසු උසු උසු උසු ගාලා වෙල්ඩි ලාම්පක් එකේ පත්ති පත්ති වෙ තියෙන මේක. මට අයිති ශක්තියක් නෙවෙයි. ඔක තේරුම් ගන්න නැතුව තමයි අපි මේ ආරයගේ මේ අය කුණු කන්දල් ඇද ඇද ඉන්නේ. මේ සරල වචනේ මේක පිළිගන්න. පිළිගන්න පුළුවන්. මනුස්ස මනසට පිළිගන්න පුළුවන් නිසා සරුවචනන්සේ මනුස්සයන බණ කියලා තියෙනවා. හොඳයි. අර්ථ සාරාංශය. ඊවසේ භාවනා කිරීමේදී සමහර දිනවලදී භාවනා කරන ස්ථානයේ ඉතා දුරටත් හමයි. එවදා එකපාර භාවනා කරන්නේ එම දුරට මත පමණයි. සමහරවිට දින තුන හතරක් යනකොට ඒ පවතී. මේක කුමක් කළ යුතුද ඒ පාදා දෙන මේ කර්තව්‍ය සංවාසය. ඒ කාරණා මොන කරන්නේ? භාවනා කරනකොට හරි ගියොත් මට දුක දක්ිනා දුක තේනකොට මම මැරෙලා නැති බවට හොඳම ලකුණ ඒක. නිින්ද කිල්ල නැති බවට හොඳම ලකුණ ඒක. ක්ලාන්ත වෙලා නැති බවට හොඳම ලකුණ ඒක. එතකොට මේ දුකද අරමුණ ගන්න. අරමුණ කරමු කයි කරන්නේ. ඔය එන මොනේ අරකට හරි නම කියලා කතා කරන්න ඉවරයි. බය වෙච්ච ගමන් ඉතින් සාන්ති කර්ම ඕනේ මේකට ගන්ධබ්බයෝ කියයි. සාන්ති කර්ම කියයි නෑ මේ පැමිණිච්ච දුකට අරමුණු කරන්නේ. ලෑස්තිලා යන්න කියලා ලොකු සාම කියන දුගඳක් එයි. හරි. දැන් ආවනම් ඉතින් මම මැරෙලා නැහැ නේ. හොඳටම විශ්වාස නැහැ. මේක උඩුවට ගහනවා වගේ තේරෙනවා. ක්ලාන්ත වෙලත් නැති බව තේරෙනවා. නින්ද ගිලන් දෙවයි. ඉතින් සෝ එතකොට ඒ දුගඳ Tamanට අරමුණක් වෙනවා. ඒක ප්‍රකටතා කරන්න නැති වෙච්ච ගමන් ආනපනට. ගෞතම සාමකාස මාර්තු මාස 8 වෙනිදා පැවැත් වූ භාවනාත්මක මා විසින් අසනනද පැහැයට උපවාසී පිළිතුරු වශයෙන් දේශනා කළ කරුණු මානිතා හඳුන්වති. මැජික් කාර්යයේ මැජික් එක කිසිම නොකියන බව ඉතා පැහැදිලිව නුදුන් අතර ඊට පහර ලබාගත් මැජික් සතිය සතර ඉදේව ප්‍රාර්ථනා කිරීමෙන් අවශ්‍ය වටනා ස්ථානයට අත්කරන බවට සංසාරයේ නියතව පාවිච්චි කරන ලද ගුණ ධර්ම සියලු කුසල ශක්තිය උපවාසී කමායිතා ගෞරවයෙන් අනුමත කරමි. වාසී මා පුරා කිසිම මහා නිවැරදි පාරමිතාස පුණ්‍යනේ ප්‍රාර්ථනීය බෝධියකින් ඉවරයි ඒ පුද්ගලිකව account එක ඕපන් කළා මට දෙන්න හදන්නේ මම ඌව වාර ගන්න යන්නේ මේ ඔක්කොම කරලා නම් මොඩ කමන්න ඔක්කොගේ මොඩ කමන්න හරි ගියා නම් ඒත් ඔක්කොගේම හරියන මට ඒක පුද්ගලිකව බාර දෙන්න දෙයක් නැහැ එදා ධම්රිවිගේ ඉන්නකොට මේ මහත් එක්ක කතා කරලා කිව්වා මේ හිතේ තියෙන වංචනික ධර්ම භාවන ගැන දැනගන්න මොකද්ද කළ යුතු භාවනාව මම මොකද ප්‍රශ්නේ අහන්නේ කියලා අහන්නේ හිතමනේ ඌ මැජික් කාර්යයනේ. ඌ කැමැතිද ඌගේ වංචනික ධර්ම දැක ගන්න. ඒක මහත්තයර හිතට අප්සෙට් වැඩි. ඉතින් මම මොකක්ද මේ ප්‍රශ්නේ අහන්නේ කියලා. ඉතින් මම කරුණාකර මීට ප්‍රශ්නයක් අහන්න ඉස්සලා මැජික් කාර්යය මැජික් එක දාගන්නවට කැමැති වේද? හොරාගේ අම්මයි පේ නැවුවට මගේ පුතා තමයි හොරකම් කරන්නේ කියලා පේන්නේද පෙනේද? හොරාගේ අම්මයි පේ නානෝ කියන කතාව අහලා තියෙනවනේ. දවල් දීපේ හොරකම් කරන හැටි කරන්නේ පුතා. අම්මා කෝවිලක් කරන්නේ. ඉතින් මිනිස්සු බඩු නැති වෙච්චාම අම්මා ගාවට යනවා බඩු නැතුණා. ඉතින් අම්මා කියයිද මේ අතවල හොරකම් කරුවේ කියලා. මේ වගේ ගේමක් තමයි මේ හිත කරන හරියක් කරන්නේ. අපිට වර්තමාන හිත තියන්න දෙන්නේ නැති වෙන්න නාඩගමකට. බරපතල ප්‍රශ්න අහනවා. ඉතින් තේරුම් අරගන්න මේ හිත කරන්න හදන්නේ වර්තමානයේ මම දැන් මෙතන ඉන්නවා කියන එක අමතක කරවන්නයි මේ නානා විලාස පාදන නානා රුදු වේසමවා මගවුරුන තණ්හාර ගමනේ තණ්හා ආසා ක්ලේශ මාර සේනා. එතකොට දැනගත්ත මේ ඔක්කොම ශ්‍රී ලංකාවේ වර්තමාන මොහොත පන්නණ්ඩයි කියලා එහෙනම් මාරය පරාදයි. නැත්තම් කතන්දර ගොත. කවි ලියන ප්‍රශ්න ලියන. මාරය දිනලා. ඒ නිසා ඒ ලියලා තියෙන එක හොඳයි. මම කොයි අන්තම් අකුණු ඉදිරියේදී දැක්කා වගේ ඔක සම්පූර්ණ දවල් ඉදිරියේ දකින්නකම් භාවනා කරන්න. හොඳයි මම හිතනවා අපි බලාපොරොත්තු වෙන වෙලාව අරගෙන තියෙනවා. ඒ නිසා අපි හේෂාන්ට මයික් එක බාර දෙනවා වැඩසටහන් නිමව කරන්න කියලා.